පතමංච භික්කවේ මරණං යාතේ සංතේ සං සත්තානම් සම්මා සම්හා සත්තනිකායා චුතිචවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්ධානං හේතු කලීබරස්ස නික් ඒකෝ ජීවිතේන්ද්‍රයස්ස උපච්ඡේදු ඉදං උච්චති මරණං ඉති අයං ච ජරා ඉදං ච මරණං ඉදං උච්චති භික්ඛවේ ජරා මරණං පින්තුනි අද සූත්‍ර දේශනාව සංයුත්ත නිකාය කියන අතිදහම් ග්‍රන්ථයේහි විභංග සූත්‍ර දේශනාවට අයිති දහම් මාතෘකා පාඨයේ හැටියට ඒ මූල කාරණේ කොටගෙන මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංඛ සූත්‍ර ධර්මයේ තමයි සූත්‍ර ධර්මයක් හැටියට අපට අද කතා කරන්නට අවස්ථාව ලැබුණේ. අපේ සරුවක්ති රාජෝත්තමයන්න් වහන්සේ ඒ මහා තණ්හා සංඛ්‍ය සූත්‍ර දේශනාවෙන් අපට පින්නම් කරන් තියදුනේ මේ පටිච්ච සම්පාද ධර්මයේ තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව. මහා තණ්හා සංකේ කියලා කියන්නේ තණ්හාව ගෙවා දැමීම පිළිබඳව. තණ්හාව ගෙවා දැමීම පිළිබඳව දේශනා කරපු වටිනා දහම් කරුණු රාශියක් තියෙන දහම් සූත්‍ර දේශනාවක් තමයි මහා තණ්හා සංකේ සූත්‍ර දේශනාව. පිගුතුනි බුදුරජාණන් වහන්සේ එකල වැඩ සිටි සවැත් නුවරයි. සවැත් නුවර කේවට්ටපුත්ත සාති කියලා පිටත ස්වාමීන් වහන්සේ නමක් හිටුවා දීක්ෂුවක්. නමුත් ලාමක දෘෂ්ටියක් සමාදන් වෙලා හිටියේ. මොකද දෘෂ්ටිය භවයෙන් භවයට සැරිසරන විඥානයක් තියෙනවා. මේ භවයෙන් භවයට සැරිසරන්නේ එකම විඥානයයි කියන ඔය දෘෂ්ටියෙන් යුතුව ඔය දෘෂ්ටිය සමාදන් වෙලා බොහෝ දිනෙකට ප්‍රකාශ කරන් තේරුණා. පින්වන්ත ස්වාමීන් වහන්සේලාට දැනගන්න ලැබුණා කේවට්ට පුත්ත සාති විසුවට මේ භවයෙන් භවයට සැරිසෙන විඥානයක් ගැන මේ සාති විසුව මේ විදිහට ප්‍රකාශයක් කරනවා. අපි සාති විසුව හමුවෙන් ධ්‍යාන තෝනේ කියලා මේ පින්නේති ස්වාමීන් වහන්සේලා සාති විචව කරා එදුණා. එළඹිල සීපත් වුණ සාතිය ඇත්තද ඔබට මේ වගේ ලාමක දුෂ්කරත හටගත් ඒ කියන්නේ මේ භවයෙන් භවයට යන විඥානයක් භවයෙන් භවයට සැරිසරන විඥානයක්ද ඒම මේ සාචි වික්ෂ සිහිපත් කරනවා ඕ මම භාග්‍යවත් බුදුජනන් වහන්සේගෙන් අහලා තියෙන මේ විදිහටයි මම දරාගෙන තියෙන්නේ මේ විදිහටයි භවයෙන් භවයට සැරිසරන විඥානයක් ගැන තමයි මම සිහිපත් කරන් තේදුනේ කියලා මේ පින්විත ස්වාමීන් වහන්සේලාට මතක් කරන් තේදුනා ඒ මොහොතේ සිහිපත් කරනවා මේ පින්වත් ස්වාමීන් වහන්සේලා සාතිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් සිහිපත් වල තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් හැටියට පටිච්චසමුප්පන්න ධර්මයෙන් හටගත්තු දෙයක් හැටියටයි මේ විඥානය. මේ භවයෙන් භවයට සැරිසරන විඥානය ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා නේ. පින්වත් සාතිය ඕක භාගවත් බුදුරජාණන් වහන්සේටත් අභූතයෙන් චෝදනා කිරීමක්. ඔය ලාමක දෘෂ්ටියේ දැම හිත මුදව ගන්න ඕන අරියත් සත්‍යගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන්නේ විඤ්ඤාණය පටිච්ච සම්පන්නයෙන් හටගත් දෙයක්. හේතුඵල ධර්මයෙන් හටගත් දෙයක් කියලා. නමුත් මේ සාත්‍ය මේ ලාමක දෘෂ්ටියෙන් මුදව ගන්න බැරි වුණා පින්තුනේ. මේ සිංහංශ ස්වාමීන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරා එළඹුණා. බුදුරජාණන් වහන්සේට සිහිපත් වුණ භාග්‍යවතුන් වහන්සේ කියාට පුත් සාතිය වික්ෂුවට මෙන්න මේ වගේ ලාමක දෘෂ්ටියක් හටගෙන භවයෙන් භවයට සැරිසරා යන විඥානයක් ගැන කතා කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළ තියෙන්නේ මේ විදිහටයි දරාගෙන ඉන්නේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් අභූතයෙන් චෝදනා නගනවා. තමුන්ගේ ගුණයක් මකා ගන්නවා. නමුත් හේවත පුත් සාතියට නොඒක ආකාරයෙන් සිහිපත් කරන්න යෙදුනා මේ ලාමක දෘෂ්ටි මුදව ගන්නට. නමුත් හේවත පුත් සාති විසුවේ ඒ ලාමක අදහසින් මුදව ගන්නට අපට පුළුවන්කමක් ලැබුණේ නෑ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ කරුණ සිහිපත් කරන් තේරුණා. ඒ මොහොතේ අසලිටපු පින්වන්ත ස්වාමීන් වහන්සේ නමකට මතක් කරනවා මගේ වචනේ හේවත පුත් සාති විසුවට මේ එන්ට කියන්ට ඕනේ කේවට්ටපුත්ත කාශ්‍යප භික්ෂුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරා එළඹුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරා එළඹුණාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අහන ඇත්තද කේවට්ටපුත්ත සාතිය ඔබට මේ වගේ ලාමක දෘෂ්ටියක් හටගෙන තියෙන්නේ භවයෙන් භවයට සැරිසරා යන්නේ මේ එකම විඥානයක් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැමදෙම මං අහලා තියෙන්නේ දරාගෙන තියෙන ওই පිටයි. දැන් බුදුරජාණන් වහන්සේ හැමදෙම මේ කේවට්ටපුට සාතිය මේ වචනේම සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ කේවට මම එහෙම දෙයක් කියලා තියනවාද? මේ භවයේ භවයට සැතරය ප්‍රසිද්ධ වෙන්නේ හිතාගෙනද ඔය වගේ ලාමක දෘෂ්ටියක් ගත්තේ. එතකොට මේ කේවට්ටපුට සාතිය කියනවා ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ හොඳ නරක පින්පව් කුසල අකුසල ධර්ම යම් කෙනෙක් විඳිනවනම් ඒක තමයි විඥානය. ඒක තමයි විඥානය කියලා නැවතත් මේ දෘෂ්ටියම පිහිටන්ට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තිංගංශ ස්වාමීන් වහන්සේලා දෙසට හැරිලා අහනවා. තිංගත් වහණෙනි මම මේ විඥානය විඥානය කියලා කියන්නේ විඥාණයෙන් කරන කෘත්‍ය තමයි විශේෂයෙන්ම දැන ගැනීම. විශේෂයෙන් දැන ගැනීම. මේ විඥාණය මම පටිච්චසම්පන්න ධර්මයක් හිතයි දේශනා කරන්න කියදුනේ. හේතුඵල ධර්මයන්කින් හටගත් දෙයක් හැටියට. ඇසත් රූපයත් නිසා චක් විඥානේ හටගන්නවා. කන ශබ්දයක් නිසා චක්කු සෝත විඥානේ හටගන්නවා. නාසයත් ගඳ සුවඳත් නිසා ගහන විඥානේ හටගන්නවා. දිවත් රසයත් නිසා ජීවහ විඥානේ හටගන්නවා. කයත් පහසත් නිසා කාය විඥානේ හටගන්නවා. සිතත් අරමුණුත් නිසා මනෝ විඥානය හටගන්නවා. ඒක හරියට මහණෙනි වෙන්න මේ වගේ දෙයක්. දර නිසා ගින්න හටගනකොට කියනවා දර ගින්න කියලා. කඩදාසි දැවෙනවනම් ඒකට කියනවා කඩදාසි ගින්න කියලා. දර පිච්චෙනවනම් ඒකට කියනවා දර ගින්න කියලා. පිදුරු දැවෙනවනම් ඒ ගින්නට කියනවා පිදුරු ගින්න කියලා. දහය දැවෙනවනම් ඒ ගින්නට කියනවා දහය ගින්න කියලා. රොඩු දැවෙනවනම් ඒ ගින්නට කියනවා මේ රොඩු ගින්න කියලා. පින්වත් මහණෙනි මම ඒකාන්ත වශයෙන් මේ හේතු ප්‍රත්‍යයන් හටගත් දෙයක් පටිච්චසම්පන්න ධර්මයෙන් හටගත් දෙයක් හැටියට මේ චක්කු විඥානියත් සෝත විඥානියත් ගහන විඥානියත් ජීවා විඥානියත් කාය විඥානියත් මනස විඥානියත් දේශනා කරන් තියෙන්නේ මේ භවයෙන් භවයට යන විඥානයක් ගැන අපදේශනා කරන් තියෙන්නේ නෑ මේ සාතිය සමුගේ ගුණයක් මකාගෙන ලාමක දෘෂ්ටියක සමාදන් වෙලා අපටත් අභූතයෙන් චෝදන නගනවා. සිංහත් මහණෙනි මේ ජීවිතය සකස් වෙච්ච දෙයක්. දැන් මේ අරියට තථාගත සම්මා සම්බුද්ධ වූ සර්වඥන් වහන්සේ බොහොම මහා කරුණාවෙන් යුතු මේ මේ කරුණේදී සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා දිට්ඨිය ඇති වෙන ආකාරය පිළිබඳව කරුණ කීපක් ඉස්මතු කළා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. පින්වත් මහණෙනි මේ ජීවිතේ සකස් වෙච්ච දෙයක්. ඒ බව ඔබ දකිනවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ සකස් වුණු බව අපි දන්නවා. මේ ජීවිතය ආහාරයෙන් සකස් සකස් වුණු දෙයක් බව ඔබ දකිනවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආහාරයෙන් සකස් වුණු දෙයක් බව අපි දකිනවා. ආහාරය නිරුද්ධ වී යාමෙන් මේ ජීවිතයේ සකස් වීම නැති වී යනවා කියලා ඔබ දකින්නද? දැන් අපි තුමේම යම් පින්ගතෙක් රෝගහතුරු බවට පත් වෙනවා. බොහොම තුල ශාරීරික යුතු පින්ගතෙක්. ආහාර පාන නොලැබීම නිසා සමහර විට ශාරීරික කෙට් වෙනවා. සමහර විට කියනවා ගී පින්ගතෙක් හොඳටම කෙට් වෙලානේ අසනීපුණාට පස්සේ කියලා ඔය වගේ වචනයක් සීපත් කරනවා. දැන් බලන්න ආහාරය නොමැති වීමෙන් මේ ශරීරය මොකද වෙන්නේ සකස් වෙච්ච ශරීරය සමහර විට ශරීරය කෙසඟ වෙනවා විරූප වෙනවා අවලස් වෙනවා පඳු පැහැගෙනවා දැන් බලන්න මෙතෙන්දී සරුවක්යන් වහන්සේ කරුණු තුනක් සිහිපත් කරනවා මේ ජීවිතය සකස් වෙච්ච ජීවිතයක් බව ඔබ දකින්නවද මේ ජීවිතය ආහාරයෙන් සකස් වෙච්ච දෙයක් බව දකින්නවද ආහාරය නිරුද්ධ වීමෙන් මේ ජීවිතය නිරුද්ධ වී යන බවත් ඔබ දකින්නවද? කරුණු තුනක් සිහිපත් කළා. ඊළඟට මෙහෙම සිහිපත් කරනවා. පින්වත් මහණෙනි ආහ මේ ජීවිතය සකස් වුණු ජීවිතය සකස් වුණු දෙයක්ද නැද්ද කියලා ඔබට සැකයක් උතුනොත් විචිකිච්ඡාව නේද හටගන්නේ. ආහාරයෙන් හටගත්තද නැද්ද කියලා මේ ජීවිතය පිළිබඳ ඔබට විමතියක් සැකයක් හටගත්තොත් විචිකිච්ඡාව නේද හටගන්නේ. ආහාරය නිරුද්ධ වී යාමේ මේ ජීවිතයේ සකස් වීම නැති වී යනවා නිරුද්ධ වී යනවා කියලා ඔබට සැකයක් විමතියක් හටගත්තොත් විචිකිච්ඡාව නේද හටගන්නේ. භාගවත් බුදුජනන් වහන්සේ. හොඳයි පින්වත් මහණෙනි මේ ජීවිතය දියුණු කරපු ප්‍රඥාවෙන් සකස් වෙච්ච දෙයක් බව ඔබ තේරුම් ගත්තොත් ওই සැකේ දුරු වී යනව නේද? භාග්‍යවත් බුදුජනන් වහන්සේ දුර වී යනවා. මේ ජීවිතයේ ආහාරය නිරුද්ධ වී යාමේ නිරුද්ධ වී යනවා කියලා. මේ සකස් වූ ජීවිතය ආහාරයෙන් නිරුද්ධ වීමෙන් නැති වී යනවා කියලා ඔබ දිනු කරපු ප්‍රඥාවෙන් යුතුව දැක්වොත් දැක්කොත් ওই සැකයේ විචිකිච්ඡාව දුර යනවා නේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුර යනවා. පින්වත් මහණෙනි ඔබ යම් ආකාරයකින් මේ විචිකිච්ඡාව මේ ජීවිතයේ සකස් වුණු දෙයක් බව දැනගෙන ඔබ විචිකිච්ඡාව දුරු කරලා නේද වාසය කරන්නේ භාගවත් බුදුරජාණන් වහන්සේ අපි විචිකිච්ඡාව දුරු කරලායි වාසය කරන්නේ ආහාරය නිරුද්ධ වීමෙන් මේ ජීවිතයේ සකස් වීම නැති වී යනවා කියලා ඔබ ඒ සැකසංකා දුරු කරලා නේද වාසය කරන්නේ සැකසංකා දුරු කරලායි වාසය කරන්නේ පින්වත් මහණෙනි දියුණු කරපු ප්‍රඥාවෙන් යුතුව දැක්කොත් මේ ජීවිතයේ සකස් වුණු දෙයක් කියලා. සින්වත් මානි ඔබට සැකයක් විමතියක් හටගන්නේ නැහැ. ආහාරයෙන් හටගත්තු දෙයක් බව දියුණු කරපු ප්‍රඥාවෙන් යුතුව ඔබ දැක්කොත් යථාර්ථය ඔබට සැකයක් විමතියක් හටගන්නේ නැහැ. ආහාරය නිරුද්ධ වී යමේ මේ ජීවිතේ නැති වී යන මේ සකස් ජීවිතේ නැති වී යන ඔබ යථාර්ථයෙන් ඔබ දැක්කොත් ඔබට සැකයක් විමතියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක්කොත්. ඉන්වත් මහණෙනි හතරක් වූ ආහාර තිබෙනවා. හතරක් වූ ආහාර. සකස් වෙච්ච සත්වයන්ගේ ජීවිතවල පැවැත්මට සැකසෙන සත්වයන්ගේ ජීවිතවල පැවැත්මට උදව් උපකාර වන ආහාර වර්ග හතරක්. එක කබලිකාර ආහාර. එදිනෙදා ආහාර වශයෙන් ගන්නා වූ නුයිස් මේ ආහාර වර්ගයට කියනවා කබලිකාර ආහාර කියලා. පාන්, රොටි ඔය ආදී වශයෙන් ගන්නා වූ ආහාර කබලිකාර ආහාර. ඊට පස්සේ පස්ස ආහාර ස්පර්ශ ආහාරයක් ඇටියෙට විඥානීය ආහාරයක් ඇටියෙට කබලිකාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතනික ආහාර කියලා භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ජීවිතය සකස් වුනේ මෙන්න මේ හතරක් වූ ආහාරේ. මේ හතරක් වූ ආහාරේ. එතකොට කබලකාර ආහාරය, විඥානහාරය. විඥානහාරය කියන්නේ ඇසත් රූපයත් එකතු වීම. චක් ඇහි හටගත්තා වූ චක්කු විඥානය. එතකොට මනෝ සංචේතනික ආහාරය පස්ස ආහාරය ස්පර්ශ ආහාරයක්. ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් සමග එකතු වීමෙන් ඒකට කියනවා ස්පර්ශය කියලා. ඇසත්, රූපය, සිත තුන් දෙනා එකතු. ඒක ආහාරයක් ඇටියෙට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්න තියෙනවා. මෙන්න මේ අතරක් වූ ආහාරයෙන් මේ ජීවිතය සකස් වුණු බව ඔබ යථාර්ථයෙන් යුතුව දැක්කොත් යම් වෙසක ඒකාන්ත වශයෙන්ම මේ හතරක් වූ ආහාරයේ පැවැත්මට හේතුවක් වුණා තණ්හාව. මේ තණ්හාව මූල කාරණේ කොටගෙන හේතු ප්‍රත්‍ය කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන ප්‍රභවයේ කොටගෙනයි පින්වත් මහණෙනි පවතින්නේ මේ ආහාරය. එතකොට තණ්හාව අරියතු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි මහා කරුණා හේතු අපට දේශනා කරනවා තණ්හා කායෝ තණ්හා කායෝ බුදුජනන් වහන්සේ හය ආකාරයකට කොහොමද දේශනා කරේ රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පස් තණ්හා ධම්ම තණ්හා කියලා මෙන්න මේ තණ්හාව හේතු කොටගෙන මූල කාරණේ කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන ප්‍රබලය කොටගෙන තමයි ආහාරය පවතින්නේ කියලා මේ පින්විත ස්වාමී බුදුරජාණන් වහන්සේ මේ පින්වන්ත ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරන් තියෙනවා. පින්වත් මහණෙනි, යම් ආකාරයකින් මේ තණ්හාව මූල කාරණේ කොටගෙන, තණ්හාව ප්‍රභවයේ කොටගෙන, තණ්හාව හේතුප්‍රත්‍ය කොටගෙන, තණ්හාවේ පැවැත්මට හේතු වුණා වේදනාවයි. වේදනාව මූල කර්ණය කොටගෙන වේදනාව හේතු ප්‍රත්‍ය කොටගෙන වේදනාව උප්පත්ති ස්ථානය කොටගෙන වේදනාව ප්‍රභවය කොටගෙන මේ සංනාවේ පවතින්නේ තින්මානනි ස්පර්ශය හේතුකාර කරගෙන මූල ප්‍රභවය කරගෙන උත්පත්ති ස්ථානීය මූල කොටගෙන ඒ වගේම ප්‍රභවය කොටගෙන ප්‍රබලයේ කොටගෙන මේ ස්පර්ශය පවතින. ස්පර්ශය පවතින. ස්පර්ශය මූලකාරී කොටගෙන හේතු කරන මේ ස්පර්ශයේ පැවැත්මට හේතුන ආයතන. ඇස හේතු කොටගෙන හේ ඇස ආදී ආයතන හය මූල කාරණේ කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ස්පර්ශය හටගත්තා කියලා. නාම රූප ධර්මයන් නාම රූප ධර්මයන් කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් උපාදාය රූපත් මෙන්න මේ නාම රූප ධර්මයන් මූල කාරණේ කොටගෙන නාම රූප ධර්මයන් හේතු කාරණේ කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන ප්‍රභවයේ කොටගෙන මේ ආයතන හටගත්තා විඥානයේ මූලකාරණේ කොටගෙන විඥානයේ හේතුප්‍රත්‍ය කොටගෙන විඥානයේ උත්පත්ති ස්ථානයේ කොටගෙන විඥානයේ ප්‍රභවයේ කොටගෙන මේ නාම රූප ධර්මයන් හටගත්තා සංඛාරය මූලකාරණේ කොටගෙන හේතුකාරණේ කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන ප්‍රභවය කොටගෙන මේ විඤ්ඤාණය හටගත්තා. අවිද්‍යාව මූල කාරණේ කොටගෙන අවිද්‍යාව හේතු කාරණ කොටගෙන අවිද්‍යාව උත්පත්ති ස්ථානයේ කොටගෙන අවිද්‍යාව ප්‍රභවය කොටගෙන මේ සංකාරය හටගත්තා. දැන් මේ අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජරා මරණ ධර්ම සකස් වෙන ආකාරය අපිට පැහැදිලි කරනවා මෙහිම අවිද්‍යාව නිසා පින්වත්නි මේ සංකාරය හටගත්තා. සංකාරය නිසා විඥාන හටගත්තා. විඥානය නිසා නාම රූප ධර්මයන් හටගත්තා. නාම රූප ධර්මයන් නිසා ආයතන හටගත්තා. ආයතන නිසා ස්පර්ශය හරය හටගත්තා. ස්පර්ශය හය නිසා විඳීම හටගත්තා. විඳීම නිසා තණ්හාව හටගත්තා. සංඥාව නිසා උපාදානය හටගත්තා. උපාදානය නිසා භවය සකස් වුණා. භවය නිසා ජාතිලා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හටගත්තා කියලා පින්තුනි අරියත් උත්තරාවිද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න ලැබුණා. දැන් විභංග සූත්‍ර දේශනාවේ ඒ දහම් මාතෘකාව මොකද්ද? කතමංච වික්‍රමේ මරණං. පින්වත් මහණනි කවරද්ද මේ මරණය? ජරා මරණ ධර්මය. යා තේසං තේසං සත්තානම් සම්මි සම්මි සත්ත්‍නිකායේ. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ත්‍නිකායන්ගේ චුති චවනතා චුත වීමක් වේද? චවනතා බිඳිය චුත වීමක් වේද? චුතවන බවක් වේද? චුති චවනතා එහෙදෝ අන්තර්ධාන බිඳියාමක් වේද අතුරුදන් වීමක් වේද මච්චු මරණ මාත්‍රු මරණයක් වේද කාල ක්‍රියාය කලුරිය කිරීමක් වේද කන්දහනම් වේදෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ සිඳි බිඳියෑමක් වේද ජීවිතේන්ද්‍රයස උපච්ඡේදෝ මේ ජීවිතේන්ද්‍රය සිඳි බිඳියෑම වේද අයංචිත වික්කවේ ජරා මරණං කියලා අපි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දැන් බලන්න පින්වතුනි මේ ජරා මරණ ධර්මයන් හටගන්ට මූල කාරණයක් ඇටියෙට අරියකතාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පින්වතුනි මේ උත්පත්තියමයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව පින්වතුනි අපි අපෙන් විමසනවා මෙහෙම පින්වත් මහනි මේ උපක ඉපදීම උපකාර වීමෙන් ජරා මරණ ඇති වෙනවද? එහෙම නැත්නම් මේ ජරා මරණ ධර්මය හටගන්නවද? මම යම් ආකාරයක ප්‍රකාශයක් කළා. ඔබ ඒ ප්‍රකාශයේ ශාස්ත්‍ර ගෞරවයෙන් යුතුව පිළිගන්නවද? එහෙම නැත්නම් වෙනස් ආකාරයකින් ප්‍රඥාවෙන් තොරව ඔබ පිළිගන්නවද? කොයි ආකාරයෙන්ද පිළිගන්නේ කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඉපදීම නිසා ජරා මරණ ධර්මයන් හටගත්තා. මේ ඉපදීම නිසා ජරා මරණ ධර්මයන් හටගත්තා කියලා මේ පින්විත ස්වාමීන් වහන්සේලා සිහිපත් කරන් තේරුණා. පින්වතුනි අපි හොඳට ගත යුතු දෙයක් තමයි ලස්සන වචනක් අපිට දැනගන්න ලැබුණා භවය කියලා. සිංහතනේ භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. විපාක පිණිස කර්ම සකස් වෙන පින්වතුනි කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. එතකොට කාම භවයේදී මේ මනුස්ස ලෝකයක් සතර පාපත්‍යත් සදිව්‍ය ලෝකත්. එතකොට රූප රූප ලෝකේ රූපාවාචර ධ්‍යාන දරූප ලෝක. එතකොට කාම භවයේ යම් ආකාරයකින් විපාක පිණිස කර්ම සකස් වුණාද ඊට අනුකූල පිණිසුනි මේ ජාති ජරා මරණ ධර්මයන් අපට උරුම වුණා. දැන් බලන්නට යම් ආකාරයකින් මේ වටිනා සූත්‍ර දේශනාවේ බොහොම විස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම භවය සකස් වීම පිළිබඳව භවයට උදව් උපකාර වුනේ උපාදානය කියලා මම මුලින් දේශනා කරන්න තියදුනා. ඉතින්වත් මහණෙනි ඔබ හිතන්නේ ඒ ආකාරයෙන්ද එහෙම නැත්නම් වෙනස් ආකාරයෙන්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාධාන උදව්පකාරී මේ භවය සකස් වුණා කියලා අපට අනුදැනව දාරන් තේරුණා. සිංහතුනි උපාදානයේ පිළිබඳව බුදුහාමුදුර අපට දේශනා කරනවා චත්තාරිමානි විකවේ උපාදානානි මහණෙනි උපාදානියෝ හතරයි. කතමන්ත විකවේ උපාදානානි කවරද උපාදානය? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා අපේ බුදුහාමුදුරුව අපිට දේශනා කරන් තියෙනවා. එතකොට උපාදානය කියද්ද හතර ආකාරයක් දේශනා කළා. කාම උපාදාන, ditthi උපාදාන, කාමයන්ට, පංචකාමයන්ට අපිව බැඳිලා යනවා. දැන් හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි උපාදානය කියලා කියන්නේ ග්‍රහණය වීම, බැඳී යාම. ඒකට ග්‍රහණය වීම බැඳී යාම කියන වචන හොඳට අපි තේරුම් බේරුම් ගත යුතුයි. ඒකට කාමෙන් කිරේ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කිරේ මේ හිත මෙතනි අපි බැඳී යාමක් සිදු වෙනවා. කාම උපාදානය. ඊට පස්සේ ditthi උපාදානය. නොයේ උරුත් දෘෂ්ටිං වලට අපිව බැඳිලා යනවා. සීලබ්බත උපාදාන නොයේ සීල වෘත වෘත කියලා කියන්නේ පුරුදු වලට අපිව බැඳිලා යනවා. අත්වාද උපාදාන මමය මගේ කියන ආකල්පය. දෙවට මේ උපාදාන ප්‍රත්‍යයෙන් පින්වතුනි භවය සකස් වුණා කියලා අපේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපිට මා කරුණාවෙන් යුතුව දේශනා කරන්න තේරුණා. ඒ වගේම තණ්හාව මූල කාරණේ කොටගෙන හේතුප්‍රත්‍ය කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන ප්‍රභවයේ කොටගෙන පින්වතුනි මේ උපාදානය සකස් වුණා. එතකොට තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ හය ආකාරයකට කොහොමද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා, ධම්ම තණ්හා හැටියට මේ තණ්හාව උදව්පකාරයේ මොකද්ද හටගත්තේ? උපාදානය. තණ්හා උදව්පකාරී මූල කාරණේ කොටගෙන, උප්පත්ති ස්ථානයේ කොටගෙන, ප්‍රබලයේ කොටගෙන වින්නතුනි සකස්නේ උපාදානය. අරියත් සත්‍යයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන පිටවත් මහණේ වේදනාව මූල කාරණය කොටගෙන වේදනාව හේතු ප්‍රත්‍ය කොටගෙන වේදනාව උප්පත්ති ස්ථානය කොටගෙන වේදනාව ප්‍රභවය කොටගෙන පින්වතුනි මේ සංනාව හටගත්තා කියලා. සංනාව හටගත්තා කියලා. එතකොට අපි උදාහරණව තේරුම් ගන්න ඕන මේ ආයතන 6 මුල් කොටගෙන විඳීමක් හටගත්තද ඒ විඳීමට අනුකූලවයි පින්තුනි අපි ඇලීමක් හටගත්තේ අපේ චිත්තසංතානය තුළ විඳීමට අනුව ඇලීම ඇලීමට අනුව බැඳීම බැඳීමට අනුව විපාක පිණිස කර්ම සකස් වීම විපාක පිණිස කර්ම සකස් වීමට අනුකූලව මේ ජාති ජරා මරණ ශෝක ප්‍රදීව දුක් දුම්නස් හටගෙන දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් දැන් ජාති ජරා ව්‍යාධි රෝග පීඩාවකට ගොදුරු වෙනවා ඕනෑම අපි හැම දිනාටම අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බහු දුක්ඛෝකෝ අයං කායෝ බොහෝ දුක්ඛාගතයි මේ කය බොහෝ රෝග පීඩාවන්ට ගොදුරු වුණු ශරීර කුලක් මේ තියෙන්නේ යම් ආකාරයකින් රෝග පීඩාවකට ගොදුරුනත් අපි කින්වතුනි මේ බාහිර ලෝකෙන් මතිමතාන්තර පිළිගන්ට කල්පනා කරන්නේ මේ අපේ රෝග පීඩාවකට ගොදුරු වෙන්න සිද්ධ වුණේ කුමක් මූ කොටගෙනද කුමක් හේතු ප්‍රත්‍ය කොටගෙනද කුමක් උපපත්ති ස්ථාන කොටගෙන කුමක් ප්‍රභවය කොටගෙනද කියන කරුණ අපි දැනගත යුතුයි අරියත් සත්‍යයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ <clears throat> මේ පිරිසුදු ධර්මයට අනුව උත්පත්තියම <clears throat> මූල කාරණේ කොටගෙන කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පින්වතුනි ආයතන 6 මූල කාරණේ කොටගෙන ආයතන 6 හේතු ප්‍රත්‍ය කොටගෙන ආයතන 6 උත්පත්ති ස්ථානය කොටගෙන ආයතන 6 ප්‍රභවය කොටගෙන මේ ස්පර්ශය හටගත්තා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. එතකොට ආයතන 6 මොකද්ද? චක්කු අචක්කු චක්කු සෝත ගාන ජීව කාය මනස. එතකොට ඇස කන නාසය දිව කය කියන මේ ආයතන 6 අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නාම රූප ධර්මයන්ගේ මූල කාරණිය කොටස නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යක්ෂගෙන නාම රූප ධර්මයන් ප්‍රබවයේ කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන පින්වත්නි මේ ආයතන හය හටගත්තා. එතකොට නාම රූප ධර්මයන් කියන්නේ මොකක්ද? නාම රූප ධර්මයන් කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් උපාදාය රූපත්. ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්මයන්ගෙන් පින්වතුනි මේ ආයතන හය හටගත්තා කියලා අපි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන් තියෙනවා. පින්වත් මහණෙනි විඥානය මූල කාරණේ කොටගෙන විඥානයේ හේතු කාරණේ කොටගෙන උත්පත්ති ස්ථානයේ කොටගෙන මේ නාම රූප ධර්මයන් හටගත්තා. එතකොට විඥානීය මුල් කොටගෙනයි මේ නාම රූප ධර්මයන් හටගන්නේ. එතකොට චක්කු විඥානය, සෝත විඥානය, ධන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය කියලා පින්වතුනි අරියතු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව අපිට මේ කරුණ දේශනා කරන්න ලැබුණා. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන විඥානය නාම රූප ධර්මයන්ගෙන් හටගත්තා. වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා නල කලාප කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා නාම රූප ධර්මයන්ෙන් විඥානය හටගත්තා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ධර්මයන් හටගත්තා කියලා මේ උණබට දඬු උපමාවට අරගෙන බුදුහාමුදුරුවෝ. එතකොට මූල කාරණය උනේ මේ අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේ තණ්හාව ගෙවා දැමීම පිළිබඳව දේශනා කරපු සූත්‍ර දේශනාවේ විඥානයේ මූල කාරණේ කොටගෙනම මේ නාම රූප ධර්මයන් හටගත්තයි කියලා. ඒ වගේම අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ සංඛාර මූල කාරණේ කොටගෙන සංඛාරයේ හේතු කාරණ කොටගෙන සංඛාරයේ උප්පත්ති කාරණේ කොටගෙන ප්‍රභවය කොටගෙන හටගත්තා මේ විඥානය කියලා. සංඛාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වතුනි කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුන් ආකාරයකට. කාය සංඛාරයට පින්වතුනි මේ කය කරන එකම ක්‍රියාව ආස්වාස ප්‍රාස්වාස. වචන අසුරුණා විතර්ක ਵਿਚාර වචී සංඛාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරා වේදනා සංඥා සංඥා වේදනා පින්වතුනි චිත්ත සංකාරයට අනුදෙන වදාරන් තේදුනා. එවිට සංකාර ප්‍රත්‍ය මූල කාරණේ කොටගෙන මේ විඥානය හටගත්තා. අවිද්‍යාව මූල කාරණේ කොටගෙන අවිද්‍යාව කියන්නේ දුක පිළිබඳව නොදැනීමක්. දුක හට ගැනීම පිළිබඳව නොදැනීමක්. දුක් නැතිවීම පිළිබඳව නොදැනීමක් වේද? දුක් නැතිවීම මඟ නම් ආරි සත්‍ය පිළිබඳව නොදැනීමක් වේද? ඒ නොදැනීමට කියනවා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව මූල කාරණේ කොටගෙන අවිද්‍යාව උත්පත්ති ස්ථානය කොටගෙන අවිද්‍යාව ප්‍රබලය කොටගෙන ඉන්වතනි මේ සංඛාර ධර්මයන් හටගත්තා කියලා අපේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපට මහා කරුණාවෙන් අනුදැන වදාරන් තියෙනවා. නැවතත් සරුවක්යන් වහන්සේ සිහිපත් කරන පින්වත් මානනී අවිද්‍යාව මූල කාරණේ කොටගෙන මේ සංඛාරය හටගත්තා. සංඛාරයේ මුල කාරණේ කොටගෙන විඥානය හටගත්තා. දැන් බලන්න සිංහතුනි විඥාන ප්‍රත්‍යයෙන් හටගත්තේ කුමක්ද? මේ නාම රූප ධර්මයන්. අර කේවට පුත් සාති දිචුවට හටගත්ත නාමක දෘශ්‍ය මොකද්ද? භවයෙන් භවිත සැරිසරන්නේ මේ එකම විඥානය කියලා. නෑ සිංහතුනි. හේතු ප්‍රත්‍යයයි. පටිච්ච සම්පන්නයි. පටිච්ච සම්පන්නයෙන් තමයි සිංහතුනි මේ විඥානය හටගෙන තියෙන්නේ. චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය. අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි ජරා මරණ දරණ හට ගන්න ආකාරය අපට මෙහිම සිහිපත් කරනවා ඒ විඥානපත්‍ය මූලකාරණේ කොටගෙන නාම රූප ධර්මයන් හටගත්තා නාම රූප ධර්මයන් මූලකාරණේ කොටගෙන මේ ආයතන හය හටගත්තා ආයතන හය මූලකාරණේ කොටගෙන ස්පර්ශය හටගත්තා ස්පර්ශය නිසා වේදනා විඳීම හටගත්තා විඳීම නිසා බැඳීමක් හටගත්තා බැඳීමක් නිසා භවයක් රැකසුණා භවය නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගත්තා. මෙන්න මේ විදිහට මේ ජාති ජරා මරණ දරුණන් හටගත්තේ කියලා අරියත් උතසාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපට මහා කරුණාවෙන් යුතුව දේශනා කරන්න තේරුණා. ඒ උත්තරමයන්න් වහන්සේ අපෙන් අහනවා මෙන්න මේ විදිහට මහණෙනි මොකද හිතන්නේ මේ ගැන? ඉපදීම උපකාර වීමෙන් ජරා මරණ ඇති වෙනවා කියලා අප දේශනා කළා මේ විදිහට. ඔබ ඒ ගැන මොකද හිතන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉපදීම මූල කාරණේ කොටගෙන මේ ජරා මරණ ධර්මයන් හටගත්තා කියලා අපි පිළිගන්නවා. ඒ වගේම භවයේ උපකාර වීමෙන් ඉපදීම හටගත්ත බවත් ඉපදීම ඉපදීම බැඳීම මූල කාරණේ කොටගෙන භවයේ සකස් වුණු හැටි භවයේ තෘෂ්ණාව මූල කාරණේ කොටගෙන බැඳීමකට ගත්තත් බැඳීම මූල කාරණේ කොටගෙන වේදනාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ අන්තිලිවලින් අවිද්‍යාව දක්වාම සිහිපත් කරන්ට යදුනා. පින්වත් මහණෙනි, ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ නාම රූප ධර්මයන්ගෙන් පටිච්චසම්පන්න ධර්මයෙන් හටගත්තු හේතුඵල ධර්මයන්ගෙන් හටගත්තු මේ විඥානය. යම් පින්වතෙක් මමයේ මගේ කියලා මොහොතක් හරි හිතනවනම් මේ විඥානය මොහොතක් හරි මමයේ මගේ කියලා හිතනවනම් ඒ තරම් අනුවණකමක් අඥානකමක් තවත් ඇත්තේ නැහැ. නුවණ මඟ අඥාන කෙනෙක් මේ විඥානීය මේ කයි ස්ථිර පැවැත්මකින් යුතුයි. මේ කයි ස්ථිර පැවැත්මකින් යුතුයි කියලා නුවණ මඳ කෙනෙක් ගත්තොත් ඒක කම නැහැ. නමුත් නුවණ මඳ කෙනා මේ විඥාන ස්ථිර පැවැත්මකින් යුතුයි කියලා ගත්තොත් ඒ තරම් අනුවණකමක් තවත් ඇති නෑ කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා පින්වතුනි මේ සූත්‍ර දේශනාවට අනුව අපි කල්පනාවට ගත යුතු දෙයක්. මොකද්ද කල්පනාවට ගත යුතු දේ? මේ හේතු ප්‍රත්‍යයෙන්මයි මේ නාම රූප ධර්මයන් මූල කාරණේකට මේ විඥාන ධර්ම හටගත්තා. විඥානයේ නිසා නාම රූප ධර්මයන් හටගත්තා. මේ පටිච්ච සම්පන්නයි හේතුඵල ධර්මයයි කියලා අපි මනාකොට දැන් කියාගන්න ඕන. සරුවක්යන් වහන්සේ පත් කරනවා මෙහෙම. සින්වත් මහණෙනි මේ වටිනා සූත්‍ර දේශනාවේ මෙහෙම දේශනා කරනවා යම් ආකාරයකින් මේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්තු විඥානයක් බව දැනගත්තොත් මේ ලෝකයේ තිබෙන නොයෙක් දෘෂ්ටි වලට දැනීම වලට බැඳිලා යයිද වෙනත් ආගමක අදහන්ත යයිද මේ ජරා මරණ ධර්මයන් හටගත්තේ මේ හේතුඵල ධර්මයන්ගෙන් කියලා මනාවකට දන්නවනම් එයා තවත් දෙයක් පසුපසේ ලෝභයිද නෑ පින්වත් මහණෙනි එහෙම වෙන්න පුළුවන් කමක් නෑ පින්වත් මහණෙනි දෙමව්පියෝ කායිකව එකතු වීමනොත් ඒ වගේම ඒ ස්ත්‍රිය ඔසක් වීම ගන්ධබ්බේ පැමිණීම උන මෙන්න මේ කරුණු තුන මූල කාරණේ කොටගෙන මේ කරුණු තුන මූල කාරණේ කොටගෙන ගැප් ගැනීමක් සිද්ධ වෙනවා මොකද්ද දෙමව්පියන් එකතු වීමත් මව ඔසක් වීමත් ගන්ධබ්බේක පැමිණීමත් යම් ආකාරයකින් ඒ විදිහට මව් කුසේ කිරිකැටි දරුවෙක් පිළිසිඳ ගත්තාට පස්සේ ඒ මව් මෑණියෝ බොහෝම ගරු සරුව ඒ දරු සම්පත ආරක්ෂා කරනවා. ඒ දරු සම්පත රැකබලා තියාගන්නවා. ඒ දරු සම්පත රැකබලා තියාගෙන බොහොම ගරු සරු ඇතුව මේ ලෝකෙට බිහි කරනවා. මේ ලෝකෙට බිහි කරාට පස්සේ මේ ආහාර ඕජාවෙන් මේ ශාරීරිය හැදිලා වැඩිලා තරුණ වයසට කොට මේ ඇහෙන් දකින රූප වලට ඇලිලා යනවා. මේ ඇහෙන් දකින ඒ සබ් ඇහෙන් දකින රූප කෙරේ ගැටීම ඇති කරගන්නවා. කනින් අහන ශබ්ද කෙරේ ඇලීම ඇති කරගන්නවා. කනින් අහන ශබ්ද කෙරේ ගැටීම ඇති කරගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරේ ඇලීම ඇති වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරේ ගැටීම ඇති කරගන්නවා. දිව දැනෙන රසය කෙරේ ඇලීම ඇති ගන්නවා. ඒ පංචකාමයන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේ පංචකාමයන් මුල් කොටගෙන මහා බලවත් සෝමනසකට ප්‍රීතියටපත් වෙනවා. සින්වත් මහණෙනි යම් ආකාරයකින් ඇසින් දැක්ක රූපය කෙරේ යා රූපේ නන්දි සද උපාදාන ඒ ඒ කිරිකැටි තරුව තරුණ කාලෙට පතුනාට පස්සේ මේ දහනා ඉඳුරම් පිළිබඳව සමුන් චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තියක් පිළිබඳව කිසි අවබෝධයක් ඇත්තේ නැහැ කොයිම ආකාරයකින්වත් මේ හේතුඵල ධර්මයක් පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ මෙයා පංචකාමී ඇලී ගැලී වාසය කරන්නේ එයා ඒ පංචකාමී ඇහෙන් දකින රූපය කෙරේ සතුටින් පිළිගන්නවා අභිනන්දති අභිවදති බොහොම හොඳයි කියලා එය පිළි අරගන්න අජ්ජෝසාය පිච්චි එහි බැස ගන්න ඒ බැස ගැනීමට අනුකූලව සින්වත් මහණෙනි ඒකාන්ත වශයෙන්ම බැඳිලා එතකොට අහින් දැක්ක රූපේ කෙරේ බැඳිලා යනවා ඒ බැඳීමට අනුකූලව විපාක පිණිස කරුණෝ සකස් වෙලා සින්වත් මහණෙනි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්න. කනින් අහන ශබ්දේ යා ශබ්දේ නන්දි සදුපාදාන මේ ශබ්දේ කියලා යම් නන්දියක් ඇද්ද? සදුපාදාන. ඒ නන්දියමයි බැඳී යාමට හේතු බැඳී යාම කියේ අපි අර මුලින් ඉගෙනගත්ත උපාදානය කියලා. ඒ උපාදානයේට ඒ බැඳී යාම තමයි තිඟුතුනි අර කනින් අර ශබ්දේ කරේ බැඳිලගේ. ඒ බැඳීමට අනුකූලව විපාක පිණිස කර්මව සකස් වුණා. විපාක පිණිස කර්මයන් සකස් වීමට අනුකූලව පින්වතුනි ජාති, ජරා, මරණ, ශෝක පරිදේව දුක් වුණ අපට උරුම වුණා. නාටක දෙන්න ගඳ සුවඳ කෙරේ මේ තරුණ දරුවා. මේක මනාපයක්, එමෙ නැත්නම් අන අමනාපයක්. හිත තුළ හටගත්තද දුකක් හටගත්තද සමුයි යම් ආකාරයකින් ඒ නාසයෙන් දැනු ගඳ සුවඳ කෙරේ නාදියක් හටගත්තොත් අන්නේ නාන්දියම බැඳී යාමට හේතු වෙන. ඒ කියන්නේ උපාදානය. උපාදානයට අනුකූලව භවය සකස් වෙනවා. භවයට අනුකූලව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස හට ගන්නවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. දිවට දැනෙන රසය රසයේ මූල කාරණේ කොටගෙන ඒ රසයේ කෙරේ නන්දියක් ඇතිගත්තොත් ඒ නන්දිය නිසාම මොකද සකස් වෙනවා කියන්නේ උපාදානේ. උපාදානයට අනුකූලව භවයේ භවිත අනුව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවා කියවා. මනසත් එහෙමයි. මනසේ ඇතිවෙන අරමුණු කෙරේ යම් නන්දිය සතුටින් පිළිගන්නවද අභිනන්දති අභිහදති එහි වැස ගන්නවද අජ්ජෝසාය චිත්තති එහි වැස ගන්නවද ඒ වැස ගැනීමට අනුකූලව හටගන්නේ පින්වතුනි බැඳී යාමක් ඒ බැඳී යාමට අනුකූලව මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවා කියලා පින්වතුනි මේ මහා සම්නා සංඛ්‍ය සූත්‍ර දේශනාව අපට දේශනා කළා. පින්වත් මහණෙනි. ඔය විදිහට මේ පංචකාමයන්ගෙන් ඉදුරම් පිනවමින් ඉන්න කාලය තුළ ආර්යතු තථාගත සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සුගතෝ සරුවක්යන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනවා. මේ සරුවක්යන් වහන්සේ ලෝකෙට පහළ වෙනකොට සුගත ප්‍රවේදිත සී සද්ධර්මයේ දේශනා කරන මේ සී සද්ධර්මයේ දේශනා කරනකොට මේ තුම් පිවිතුරු නිර්මල ධර්මය අහලා කල්පනා කරනවා අහෝ සුදෝ සුදු ශාසන භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ශාසනික පැවිදි වීමකටපත් වෙනවා පැවිදි වීමම තමයි යුතුයම් කියලා උන්න ශ්‍රද්ධාවෙන් යුතුව කියන ඒ වස්තු සම්පත්‍ය සියල්ලම අත්හැරලා උතුම් පැවිදි වීමටපත් වෙනවා පැවිදි බිමට පත්වනත් පස්සේ ඒ පින්වන්ත භික්ෂුව සත්ව ඝාතනයෙන් වැළකෙනවා, හොරකමින් වැළකෙනවා, වැරදි කාම සේවනයෙන් වැළකෙනවා, බොරුවෙන් කේලමෙන් පරුෂ වචනයෙන් වස්තම් වීමෙන් වැළකෙලා, දඬු මුගුරු බහා තබල සත්ව සියලු ශාක්‍යයන් කෙරෙහිම හිතාත්මකම්පීව මෛත්‍රීව උත්තමෝ සීලයක පිළිතලා මේ සීල සමාධි ප්‍රඥාව දියුණු කරගන්න කල්පනා කරනවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ සමුන්තේ යැපෙන සිවුරකින් පින්ඩ පාතයකින් යැපිලා යහපත් විදියට ජීවිත වෙත ගත කරන්න කල්පනා කරනවා. යම් ආකාරයකින් ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේ මේ ප්‍රාථමික සංවර සීලෙන් සංවර වෙලා වැරවිරිය කරන මේ සීල සමාධි ප්‍රඥාවන් දිනු කර කියා ගන්න. එහෙම වැරවිරිය කරලා යම් ආකාරයකින් මේ ගෞතම බුදු සසුන තුළ උතුම් නිවන සැනසීමට මේ පින්වන්ත භික්ෂුව කටයුතු කරනවා. යම් ආකාරයකින් ඒ පිංගුට සංඝාංශයේ වැඩ වීර්ය කරනවා නම් මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරගන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීන ඉද්ද උද්දච්ච කුක්කච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් යටපත් කරගන්න වැඩ වීර්ය කරමින් අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක්. මෙන්න මේ විදිහට පින්වතුනි මේ මහා සම්නා සංකේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව ගිවා දැමීම පිළිබඳව බොහොම වටිනා සූත ධර්මයක් පින්වතුනි මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා. බුදුජනන් වහන්සේ සිහිපත් කරන පින්වත් මහණෙනි මේ සාතිය මේ සාතිය නම් මේ පන්නජා ආලේ පැටලි පැටලි යනව හැරෙන්න කවදාවත් මේ අවබෝධ කරන දෙයක් නම් නෙවෙයි කියලා එහෙම එක සිහිපත් කරන්න එදුනා. ඉතින් පින්වත්නි අපි කල්පනා කරගත යුතු දෙයක් අපේ ගත දෙයක් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළදී මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු මේ විඥානේ නාම රූප ධර්මයන්ගෙන් හටගත්තු සංස්කාරප්‍රත්‍ය මූල කර්ණයකටගත්තු විඥානය කිසිම විටක මේ මම නොවේ මේ මගේ නොවේ මේ මගේ ආත්මය නොවේ කියලා අපි නුවණින් යුතුව දකින්න පුරුදු කර කියා ගන්න ඕනේ. අරියත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දේශනා කරපු මේ ජරා මරණ ධර්මයන් ජරා මරණ ධර්මයන් පින්වතුනි උත්පත්ති මූල කාරණේ කොටගෙනමයි පින්තුනි ජරා මරණ ධර්මයන් හටගත්තේ. මේ වටිනා මත ජීවිතවලදී අපේ සම්මා දිට්ඨියටපත් වෙන්න නම් යම් පින්වතෙක් උත්පත්තියත් උත්පත්තියට හේතුවත් උත්පත්තිය නැති කිරීමත් උත්පත්තිය නැති කරන මාර්ගයත් පිළිබඳව උත්පත්ති නැති කිරීම පිළිබඳව හොඳ යථාභූතඥාන ඇති කරගන්න කල්පනා කරනවා. එතකොට ඒ පින්වතා ඒ කරුණින්ම පින්වත සම්මාදිකයටපත් වෙනවා. යම් පින්වතේ උපාදානයත් උපාදානයට හේතුවත් උපාදානිය නැති කිරීමත් උපාදානිය නැති කිරීමේ මාර්ගයක් පිළිබඳව මනාකොට දැනගන්නවා නම් මේ ජීවිතය තුළදීම පින්වතුනි සියලු කෙලෙස් ධර්මයන් දුරු කරගෙන උතුම් නිවනින් සැනසෙන්න පුළුවන් කියන මේ ජීවිතය තුළදීම යම් පින්වතේ තණ්හාවත් තණ්හාවට හේතුවත් තණ්හාව නැති කිරීමත් තණ්හාව නැති කරන මාර්ගයක් දන්නවනම් නිවනට පිවිසෙන්න පුළුවන් දොරටුවක් හැටියට අනුදැනුම් දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විඳීමත් ඉස්සත්‍ය. ඒ වගේම මේ ආයතනය නාම රූප ධර්මයක්. දැන් නාම රූප ධර්ම නාම රූප ධර්මයන්ට හේතුව නාම රූප ධර්මයන් නැති කිරීම නාම රූප ධර්මයන් නැති කරන මාර්ගය. දැන් එතකොට අපි නාම රූප ධර්මයන් කියන්නේ නාම රූප ධර්මයන්ට හේතුව හැටියට මේ විඥානයේ අනුද්‍රවදාරං ඡේදනා විඥානයේ මූල කාරණේ කොටගෙන විඥානයේ උප්පත්ති ස්ථානයේ කොටගෙන විඥානයේ ප්‍රභවය කොටගෙනයි පවතින්නේ කියලා. ඒකට පින්වතුනි නිවනට පිවිසෙන්න පුළුවන් මේ ලැබුණු ගෞතම බුදුසසුන තුළදී අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් අමා දොරටු ටිකක් තමයි පින්වතුනි මේ විවුර්ත කරගන්න තියෙන්නේ. අන්නේ නිසා පින්වතුනි මේ හේතුඵල ධර්මය පිළිබඳව අපි යථාභූත ඥානියත් තුළින් මේ ගෞතම බුදුසසුන තුළදී පින්වතුනි අවබෝධයක් ඇති කරගන්න උත්සාහවත් වුණොත් ඒ කාන්ත වශයෙන්ම උතුම් නිවනින් අපට දැනෙන්න පුළුවන්. අපි අරියත් තථාගත සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපි හැමදෙනාටම මේ මරණ ධර්මය උරුමයි. අනන්ත ජීවිතවලදී මේ දෙනකින් වැගුරුණු වැහැරුණු යම් කඳුලක් වේද මහ මුදජාලයට වඩා අධිකයි. එකම මව් මල මොහොතේ එකම පියා මල මොහොතේ එකම සහෝදරයා මල මොහොතේ වැගුරුණු වැහැරුණු යම් කඳුලක් වේද මහමූලි ජලයට වඩා අධිකයි කියලා දේශනා කළා. අන්තිම ජීවිතවල ගල්තුන් වෙලා ගවයන් අතර ගොනෙකු වෙලා මේ ගෙල සිඳුණු බිඳුණු වාරවලදී වැගුරුණු වැහැරුණු ලෙහක් වේද මහමූලි ජලයට වඩා අධිකයි. මේ සා කාලයක් මුළුල්ලේ අපි මේ මහා පොළොව නැමැති සෝහන වැඩි එකයි පෙරේ. අපේ යට කොටු ගොඩ දිරන්නේත් නැත්නම් අර පෙනෙන වේපුල්ල පර්වතයටත් වඩා විශාලයි කියලා පින්වතුනි අපේ බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඉතින් මේ පින්තුන් කල්පනාවට ගන්න ඕනේ. සරුවක්යන් වහන්සේ බොහොම කරුණාවෙන් යුතුව අපට දහම් මාතෘකාවක් ඇටියට මේ කතවංච වික්කවේ ජරා මරණං යාතේ සම්තේසං සත්තානම් තමි තමි සත්‍යනිකායේ කියන මේ උතුම් දහම් පාඨයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව පින්තුනි වෙනසක් නොකොට අපට දේශනා කරන්න තේරුණා. අන්නේ නිසා අපි මේ ගෞතම බුදුසසුන තුළ ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන්ගේ තුර අමෘත මහ නිර්වාණ ධාතුව පසක් ගන්න අපිත් වැරවිය කරනවා කියලා පින්වතුනි උදාහරතර වූ පුණ්‍ය සිත්ලක් ඇත්තර ගන්නතු. රත්නත්‍රී සතු අනන්ත ගුණ වලින් අද දවස තුල මේ වටිනා ධර්ම දේශනාවේ බැතිබල 10කත්වය දරනවා. සිංහත් ශ්‍රියානි ජයසේකරණුන් මහත්මිය, සරත් ජයසේකර, දර්ශන, ඒ වගේම ජයන්ත, අමලා, නදීර් නන්දීරා ශාන්ති රේණුකා දේවකී කියන මේ පින්වන්ත මහත්ම මහත්මිය මොරටුව ලක්ෂක ඡේදමිල් පරේ 127 නිවසේ පදිංචිව සිට දැනට වසරකට පෙර පරලෝසපත්තු සපත්තු විල්මන් ජයසේකර පියාණන් හා වසර දෙකකට පෙර පරලෝසපත් දයාවති සෝමන් සුන්දර මේසන් සිහිපත් කර තිම් කමුණුවන් පිණිස ඒ වගේම වසර 4කට පෙර පරලෝසපත් ජෝන් විලියම් රොඩ්ගෝ පියානන් සිහිපත් කර පින්දීම ඒ වගේම ජීවත්ව සිටින සීලවතී පතිරණ මෑණියන්ටත් ඒ වගේම පවුලේ සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නා වූ පරම චේතනාව ඒ වගේම බෞද්ධානාලිකාවේ නිර්මාතෘ දරණාගම අප පින්වත් අවසරයි කුසල ධම්ම ස්වාමීන් වහන්සේට සහ ධර්ම දේශනා කළ අපට ආශිර්වාද කරන ඒ වගේම බෞද්ධානාලිකාවේ කාර්යමණ්ඩලයට තුරුවන්ගේ සමින් ආශිර්වාද කරන උතුම් ශ්‍රම චේතනාවෙන් මේ පින්වත් ශ්‍රියානි සරිදර්ශන ජයන්ත අමලා නදීරා ශාන්ති රේණුකා දේවකී කියන මේ දූ දරුවන් බැතිබර දායකත්වය දරනවා තුරුණුවන් සතු අනන්ත වූ ගුණානුභාව බලයෙන් මිය පරලොව ගියා වූ පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ සියලුම දෙනා සිහිපත් කරමින් අපසින් අනුමෝදන් කරගමු. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ටා චුම්මට්ටා දේවාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මේ කරුණා සාදු සාදු සාදු පින්වතුනි සිය ගෙදර නාවන අමාස් ආරණ්‍ය සේනාසරේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි මාරසන ජාගර ස්වාමීන් වහන්සේ විසින් මේ පුණ්‍යවන්ත ධර්මානුශාසනාව අද පවත්වන්නට යෙදුණා. අපි මෙත් සිතින් අපේ ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරමු. තව চিරාත් කාලයක් ලෝකේහි සසෙහි යහපත වෙනුවෙන් ධර්මයේ ගවේෂණය කරමින් ඒ දහම් පණිවිඩය නිර්මුල්ව සමාජගත කරන්නට දේශකයන් වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥාව ලැබේවා ලැබේවා